මහා සාරෝපම සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා රාජගහේ විහෙරති ගිජ්ජ කෝඨේ පබ්බතේ අචිරපක්ඛන්තේ දේවදත්තේ තත්‍ර කෝ භගවා දේවදත්තං ආරම්භ බික්ඛෝ ආමන්තේසී ඉද බෙක්කවේ ඒකච්චෝ කුලපුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියං පබ්බජිතෝ හෝති ඕතින්නෝම්හි ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතින්නෝ දුක්ඛ පරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛන්ධස්ස අන්තකිරියා පඤ්ඤායේතාති සෝ එවං සම්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකෝ අබිනිබ්බත්තේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන අත්ථමනෝ හෝති පරිපුන්න සංකප්පෝ සෝතේන ලාභ සක්කාර සිලෝකේන අත්තානුක්ඛංසේති පරං වම්භේති අහමස්මි ලාභේ සිලෝකවා හිමේ පනඤ්ඤේ බික්ඛෝ අප්පඤ්ඤාතා අප්පේ සක්ඛාති සෝතේන ලාභ සක්කාර සිලෝකේන මජ්ජති පමජ්ජති පමාදං ආපච්චති පමත්තෝ සමානෝ දුක්ඛං විහෙරති සේයථාපි භික්ඛවේ පුරිසෝ සාරත්ථිකෝ සාරගවේති සාර පරියේසනං චරමානෝ මහතෝ රුක්ඛස්සතිට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොං අතික්ඛම්ම තචං අතික්ඛම්ම පපටිකං අතෙක්ඛම්ම සාකහ පලාසංචෙත්වා ආදාය පක්ඛමෙහිය සාරන්ති මඤ්ඤමානෝ තමේනං චක්ඛුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය නවතායන් බවං පුරිසෝ අඤ්ඤාසේ සාරං න අඤ්ඤාසි පෙග්ගොම් න අඤ්ඤාසි තචං න අඤ්ඤාසි පපටිකං න අඤ්ඤාසි සාඛා පලාසං තථාහයන් බවං පුරිසෝ සාරත්තිකෝ සාරගවේසී සාරපරියේසනං චරමානෝ මහතෝ රොක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අබික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොං අතික්ඛම්ම තචං අතික්ඛම්ම පපටිඛං සාඛා පලා සංචෙත්වා ආදාය පක්ඛන්තෝ චාරන්තේ මඤ්ඤමානෝ යඤ්ඤස්ස සාරේන සාරකරණේ යන් තං තස්ස අත්තං නානු භවිස්සති තේ ඒවමේව කෝ බික්ඛවේ ඉදේ කච්චෝ කුලපුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝ මි ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝ තින්නෝ දුක්ඛ පරේතෝ අපේවනාම ඉමස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස අන්තකිරියා පඤ්ඤායේතාති සෝ එවං පබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකං අබිනිබ්බත්තේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන අත්තමනෝ හෝති පරිපොන්න සංකප්පෝ සෝතේන ලාභ සක්කාර සිලෝකේන අත්තානුක්ඛංසේතේ පරං වම්බේති අහමස්මේ ලාභේ සිලෝකවා ඉමේ පනඤ්ඤේ බෙක්කෝ අප්පඤ්ඤාසා අපේ සක්කාති සෝතේන ලාභ සක්කාර සිලෝකේන මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති පමත්තෝ සමානෝ දුක්ඛං විහෙරතේ අයං වොච්චති භික්ඛවේ භික්ඛෝ සාඛා පලාසං අග්ගහේසේ බ්‍රහ්මචර්යස්ස තේනච වෝසානං ආපාදී ඉදපන භික්ඛවේ ඒකච්ඡෝ කුලපුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝම් හි ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතින්නෝ දුක්ඛ පරේතෝ අපේව නාමයිමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේ තාති සෝ එවං පබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකං අබිනිබ්බත්තේති සෝතේන ලාභ සක්ඛාර සිලෝකේන න අත්තමනෝ හෝති න පරිපොන්න සංකප්පෝ සෝතේන ලාභ සක්ඛාර සිලෝකේන න අත්තානුක්ඛංසේතේන පරං වම්බේති සෝතේන ලාභ සක්ඛාර සිලෝකේන න මජ්ජතින පමජ්ජති න පමාදං ආපජ්ජතේ අප්පමත්තෝ සමානෝ සීල සම්පදං ආරාදේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති පරිපුන්න සංකප්පෝ සෝතාය සීල සම්පදාය අත්තානුක්ඛංසේති පරං වන්දේති අහමස්මි සීලවා කල්යාණ ධම්මෝ ඉමේ පරඤ්ඤේ බෙක්ඛෝ දුස්සීලා පාප ධම්මාතේ සෝතාය සීල සම්පදාය මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති පමත්තෝ සමානෝ දුක්ඛං විහෙරති සේයතා විබෙක්ඛවේ පුරිසෝ සාරත්තිකෝ සාර ගවේෂේ සාර පරියේෂණං චරමානෝ මාතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොං අතික්ඛම්මතතම් පපටිකං චෙත්වා ආදාය පක්ඛමෙය්‍ය සාරන්ති මඤ්ඤමානෝ තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය නවතායන් බවං පුරිසෝ අඤ්ඤාසි සාරං න අඤ්ඤාසි පෙග්ගොන් න අඤ්ඤාසි තචං න අඤ්ඤාසි පපටිකං න අඤ්ඤාසි සාකා පලාසං තථාහයම් බවං පුරිසෝ සාරත්තිකෝ සාරගවේසේ සාර පරියේෂණං කරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්මේ තෙග්ගොං අතික්ඛම්ම තචම් පපටිකං චෙත්වා ආදාය පක්ඛන්තෝ සාරන්තේ මඤ්ඤමානෝ යං ච සාරේන සාරණේයං තංචස්ස අත්තං නානුභවිස්සති තේ ඒවමේව කෝ භික්ඛවේ ඉදේ කච්චෝ කුල පුত্তෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝ මි ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතින්නෝ දුක්ඛ පරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේතාතේ සෝ එවං පබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකං අබිනිබ්බත්තේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්තමනෝ හෝතේන පරිපුන්න සංකප්පෝ සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්ථානොක්ඛංසේ තේන පරං වම්බේතේ සෝතේන ලාභ සක්කාර සිලෝකේන නමජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ සීල සම්පදං ආරාදේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති පරිපුන්න සංකප්පෝ සෝතාය සීල සම්පදාය අත්තානොක්ඛංසේතේ පරං වම්බේතේ අහමස්මි සීලවා කල්යාණ ධම්මෝ ඉමේ පරඤ්ඤේ බික්ඛෝ දුස්සීලෝ පාප ධම්මාතේ සෝතාය සීල සම්පදාය මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති පමත්තෝ සමානෝ දුක්ඛං විහෙරති අයං උච්චති භික්ඛවේ භික්ඛෝ පපටිකං අග්ගහේසේ බ්‍රහ්මචරියස්ස තේනච වෝසානං ආපාදීන් ඉදපන භික්ඛවේ ඒකච්ඡෝ කුල පොත්තෝ සන්දා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝම් හි ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝතින්නෝ දුක්ඛපරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අත්තකිරියා පඤ්ඤායේතාති සෝ එවං පබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකං අබිනිබ්බත්තේතේ සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්තමනෝ හෝතේ න පරිපුන්න සංකප්පෝ සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්තානුක්ඛංසේතේ න පරං වම්බේතේ සෝතේන ලාභ සක්කාර සිලෝකේන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ සීල සම්පදං ආරාධේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති නොචකෝ පරිපොන්න සංකප්පෝ සෝතාය සීල සම්පදායන අත්තානුක්ඛංසේති න පරම්බේති සෝතාය සීල සම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ සමාධි සම්පදං ආරාදේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති පරිපූර්ණ සංකප්පෝ සෝතාය සීල සම්පදාය අත්තානුක්ඛංසේතේ පරං වන්දේති අහමස්මි සමාහිතෝ ඒකග්ගචිත්තෝ ඉමේ පරඤ්ඤේ බෙක්ඛෝ අසමාහිතා විභ්ඛන්ත චිත්තාතේ සෝතාය සීල සම්පදාය මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති පමත්තෝ සමානෝ දුක්ඛං විහෙරති සේයතා විවේක්ඛවේ පුරිසෝ සාරස්තිකෝ සාර ගවේසේ සාර පරියේෂණං කරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්කම්මේ සාරං අතික්කම්ම පෙග්ගොං අචං චෙත්වා ආදාය පක්කමෙය්‍ය සාරන්තේ මඤ්ඤමානෝ තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය නවතායම් බවං පුරිසෝ අඤ්ඤාසි සාරං න අඤ්ඤාසි පෙග්ගොං න අඤ්ඤාසේ තචං න අඤ්ඤාසේ පපටිකං න අඤ්ඤාසේ සාකහ පලාසං තථාහයම් බවම් පුරිසෝ සාරත්තිකෝ සාරගවේසේ සාරපරියේෂණං චරමානෝ මහතෝ රොක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරං අතික්ඛම්ම පෙග්ගොන් තචං චෙත්වා ආදාය පක්ඛන්තෝ සාරන්ති මඤ්ඤමානෝ යඤ්ඤස්ස සාරේන සාරකරණේයං පංචස්ස අත්තං නානුභවිස්සති තේ ඒවමේව කෝ භික්ඛවේ ඉදේ කච්චෝ කුලපුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝම් හි ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝ තින්නෝ දුක්ඛ පරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේතාති සෝ එවං පබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකං අබිනිබ්බත්තේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන නාත්තමනෝ හෝති නපරිපුන්න සංකප්පෝ සෝතේන ලාභසක්ඛාර සිලෝකේනන අත්තානොක්ඛංසේති නපරං වම්බේති සෝතේන ලාභසක්ඛාර සිලෝකේන නපමජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමස්සෝ සමානෝ සීල සම්පදං ආරාදේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති නොචකෝ පරිපුන්න සංකප්පෝ සෝතාය සීල සම්පදායන අත්තානුපංසේතේන පරංවම්බේතේ සෝතාය සීල සම්පදාය නමජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ සමාධි සම්පදං ආරාධේතේ සෝතාය සමාධි සම්පදාය අත්තමනෝ හෝතේ පරිපූර්ණ සංකප්පෝ සෝතාය සමාධි සම්පදාය අත්තානුක්ඛංසේති පරං වම්බේති අහමස්මි සමාහිතෝ ඒකග්ග චිත්තෝ ඉමේ පනඤ්ඤේ බෙක්කෝ අසමාහිතා විභන්ත චිත්තාති සෝතාය සමාධි සම්පදාය මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති පමත්තෝ සමානෝ දුක්ඛං විහෙරති අයං උච්චති භික්ඛවේ භික්ඛෝ තචං අග්ගහේසි බ්‍රහ්මචර්යස්ස තේනච වෝසානං ආපාදේ ඉදපන භික්ඛවේ ඒකච්ඡෝ කුලපුස්තෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝ හි ජාතියා ජරා මරණේන සෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝ තින්නෝ දුක්ඛ පරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්සාන්ත කිරියා පඤ්ඤායේතාති සෝ එවං පබ්බජිතෝ සමානෝ ලාභ සක්ඛාර සිලෝකං අබිනිබ්බත්තේති සෝතේන ලාභ සක්ඛාර සිලෝකේන න අත්තමනෝ හෝති න පරිපුන්න සංකප්පෝ සෝතේන ලාභ සක්ඛාර සිලෝකේන නාස්ථානොක්ඛංසේති නපරං වම්බේති සෝතේන ලාභ සක්ඛාර සිලෝකේන නමජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ සීල සම්පදං ආරාධේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති නොචකෝ පරිපුන්න සංකප්පෝ සෝතාය සීල සම්පදායන අත්තානුක්ඛංසේතේන පරං වම්බේති සෝතාය සීල සම්පදාය නමජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ සමාදේ සම්පදං ආරාදේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති නොචකෝ පරිපුන්න සංකප්පෝ සෝතාය සීල සම්පදායන අත්තානොක්ඛංසේතේ නපරං වම්බේතේ සෝතාය සීල සම්පදාය නමජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ ඥාන දස්සනං ආරාධේති සෝතේන ඥාන දස්සනේන අත්තමනෝ හෝති පරිපුන්න සංකප්පෝ සෝතේන ඥාන දස්සනේන අත්තානුක්ඛංසේති පරං වම්බේති අහමස්මි ඥානං පස්සං විහරාමි ඉමේ පරඤ්ඤේ බික්ඛු අජානං අපස්සං විහරන්ති තේ සෝතේන ඥාන දස්සනේන මජ්ජති පමජ්ජති පමාදං ආපජ්ජති පමත්තෝ සමානෝ දුක්ඛං විහෙරති සේයතාපි භික්ඛවේ පුරිසෝ සාරත්තිකෝ සාරගවේ සීසාර පරියේෂණං චරමානෝන් මහතෝ රොක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ අතික්ඛම් මේව සාරං පෙග්ගොං චෙත්වා ආදාය පක්ඛමෙය්‍ය සාරන්තේ මඤ්ඤමානෝ තමේනං චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය නවතායන් බවං පුරිසෝ අඤ්ඤාති සාරං න අඤ්ඤාසෙ පෙග්ගොං න අඤ්ඤාසෙ තචං න අඤ්ඤාසි පපටිකං න අඤ්ඤාසි සාඛා පලාස්සං තථාහයම් බවම් පුරිසෝ සාරත්තිකෝ සාරගවේසී සාරපරියේසනං චරමානෝ මහතෝ රුක්ඛස්සතිච්ඡතෝ සාරවතෝ අතික්ඛම්මේව සාරම් පෙග්ගොං සෙත්වා ආදාය පක්ඛන්තෝ සාරන්ති මඤ්ඤමානෝ යඤ්ඤස්ස සාරේන සාරකරණේයන් තංචස්ස අත්තං නානෝ භවිස්සති තේ එවමෙව කෝ බික්ඛවේ ඉදේ කච්චෝ කුල පුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝම් හි ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝ තින්නෝ දුක්ඛ පරේතෝ අප්පේවනාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේතාචේ සෝ එවං කබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකං අබිනිබ්බච්චේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්තමනෝ හෝති න පරිපොන්න සංකප්පෝ සෝතේන ලාභ සක්කාර සිලෝකේන නාත්ථානුක්ඛංසේතේන පරං වන්දේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන නමජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමස්සෝ සමානෝ සීල සම්පදං ආරාධේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති නොචකෝ පරිපොන්න සංකප්පෝ සෝතාය සීල සම්පදායන අස්ථානොක්ඛංසේතේන පරං වම්බේති සෝතාය සීල සම්පදායන මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ සමාධි සම්පදං ආරාධේති සෝතාය සමාධි සම්පදාය අත්තමනෝ හෝති නොචකෝ පරිපුන්න සංකප්පෝ සෝතාය සමාධි සම්පදායන අත්තානුක්ඛංසේතේ න පරං වම්බේති සෝතාය සමාධි සම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්‍රමත්තෝ සමානෝ ඥාන දස්සනං ආරාදේති සෝතේන ඥාන දස්සනේන අත්තමනෝ හෝති පරිපුන්න සංකප්පෝ සෝතේන ඥාන දස්සනේන අත්ථානුක්ඛංසේතේ පරං වම්බේති අහමස්මි ඥානං පස්සං විහෙරාමි ඉමේ පරඤ්ඤේ බෙක්ඛෝ අජානං අපස්සං විහෙරන්තේ සෝතේන ඥාන දස්සනේන පමජ්ජති පමජ්ජති පමාදං ආපඤ්ජති පමත්තෝ සමානෝ දුක්ඛං විහෙරති අයං උච්චති භික්ඛවේ පෙග්ගොම් අග්ගහේසි බ්‍රහ්මචර්යස්ස තේනච වෝසානං ආපාදී ඉදපන භික්ඛවේ ඒකච්ඡෝ කුලපොත්තෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති පෝතින්නෝම් හි ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝ තින්නෝ දුක්ඛ පරේතෝ අප්පේව නාම ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්තකිරියා පඤ්ඤායේ තාති සෝ එවං පබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකං අබිනිබ්බසේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අත්තමනෝ හෝති නොචකෝ පරිපොන්න සංඛප්පෝ සෝකේන ලාභ සක්කාර සිලෝකේන න අත්තානුක්ඛංසේති න පරං වම්බේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන න මජ්ජති න පමජ්ජති න පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ සීල සම්පදං ආරාදේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති නෝචකෝ පරිපුන්න සංකප්පෝ සෝතාය සීල සම්පදායන අත්තානොක්ඛංසේතේන පරං වම්බේති සෝතාය සීල සම්පදායන මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ සමාධි සම්පදං ආරාදේති සෝතාය සමාධි සම්පදාය අත්තමනෝ හෝති නෝචකෝ පරිපූර්ණ සංකප්පෝ සෝතාය සමාධි සම්පදාය න අත්ථානුක්ඛංසේති න පරං වම්බේති සෝතාය සමාධි සම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමස්සෝ සමානෝ ඥාන දස්සනං ආරාදේති සෝතේන ඥාන දස්සනේන අත්ථමනෝ හෝති නොචකෝ පරිපුන්න සංකප්පෝ සෝතේන ඥාන දස්සනේන අත්තානොක්ඛංසේතේන පරං වම්බේති සෝතේන ඥාන දස්සනේන මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ අසමය විමුක්ඛං ආරාදේති අට්ඨානමේ සම්බික්ඛවේ අනවකාශෝ යංසෝ බික්ඛෝ තාය අසමය විමුක්තියා පරිහායේත සේයතාපි භික්ඛවේ පුරිසෝ සාරත්තිකෝ සාරගවේෂී සාරපරියේසනං චරමානෝ මහතෝ රුක්ඛස්ස තිට්ඨතෝ සාරවතෝ සාරඤ්ඤේව චෙත්වා ආදාය පක්ඛමේය සාරන්තේ ඥානමානෝ තමේනම් චක්කුමා පුරිසෝ දිස්වා එවං වදෙය්‍ය අඤ්ඤාසි වතායන් බවං පුරිසෝ සාරං අඤ්ඤාසි පෙග්ගොං අඤ්ඤාසි තචං අඤ්ඤාසි පපටිකං අඤ්ඤාසි සාඛා පලාසං තථාහයන් බවං පුරිසෝ සාරත්තිකෝ සාර ගවේසේ සාර පරියේෂණං කරමානෝ මහතෝ රුක්ඛස්ස තික්ඛතෝ සාරවතෝ සාරඤ්ඤේව චෙත්වා ආදාය පක්ඛන්තෝ සාරන්ති ජායමානෝ යංචස්ස සාරේන සාරකරණේ යං තංචස්ස අත්තං අනුභවිස්සති තී එවමෙව කෝ භික්ඛවේ ඉදේ කච්චෝ කුල පුත්තෝ සද්ධා අගාරස්මා අනගාරියම් පබ්බජිතෝ හෝති ඕතින්නෝන්හි ජාතියා ජරා මරණේන ශෝකේහි පරිදේවේහි දුක්ඛේහි දෝමනස්සේහි උපායාසේහි දුක්ඛෝසින්නෝ දුක්ඛපරේතෝ අප්පේව නාමං ඉමස්ස කේවලස්ස දුක්ඛඛණ්ඩස්ස අන්ත කිරියා පඤ්ඤායේ තාති සෝ එවං පබ්බජිතෝ සමානෝ ලාභ සක්කාර සිලෝකම් අබිනිබ්බත්තේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන නාච්චමනෝ හෝතේන පරිපොන්න සංකප්පෝ සෝතේන ලාභ සක්කාර සිලෝකේන න අස්සානුක්ඛංසේති න පරං වම්බේති සෝතේන ලාභ සක්කාර සිලෝකේන න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමස්සෝ සමානෝ සීල සම්පදං ආරාදේති සෝතාය සීල සම්පදාය අත්තමනෝ හෝති නෝචකෝ පරිපොන්න සංකප්පෝ සෝථාය සීල සම්පදායන අත්තානුක්ඛංසේතේන පරං වම්බේති සෝථාය සීල සම්පදාය නමජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ සමාධි සම්පදං ආරාදේති සෝතාය සමාධි සම්පදාය අත්තමනෝ හෝති නොචකෝ පරිපොන්න සංකප්පෝ සෝතාය සමාධි සම්පදාය න අත්තානොක්ඛංසේ තේන පරං වම්බේති සෝතාය සමාධි සම්පදාය න මජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ ඥාන දස්සනං ආරාදේති සෝතේන ඥාන දස්සනේන අත්තමනෝ හෝති නොච කෝ පරිපුන්න සංකප්පෝ සෝතේන ඥාන දස්සනේන අත්ථානුක්ඛංසේතේන පරං වම්බේති සෝතේන ඥාන දස්සනේන නමජ්ජති නප්පමජ්ජති නප්පමාදං ආපජ්ජති අප්පමත්තෝ සමානෝ අසමය විමුක්ඛං ආරාදේති අට්ඨානමේ සම්බික්ඛවේ අනවකාසෝ යං සෝ බික්ඛෝ තාය අසමය විමුක්තියා පරිහායේත ඉතිකෝ භික්ඛවේ නයිදම් බ්‍රහ්මචර්යං ලාභසක්කාර සිරෝකානි සංසම් න සීල සම්පදානි සංසං න සමාධියේ සම්පදානි සංසම් න ඥාන දස්සනානි සංසං යාචකෝ අයං භික්ඛවේ අකුප්පා චේතෝ විමුක්ති ඒතදත්තමිදම් භික්ඛවේ බ්‍රහ්මචර්යං ඒතං සාරං ඒතං පරියෝසානන්ති ඉදමවෝච භගවා අස්සමනාසේ බික්ඛෝ භගවතෝ භාසිතං අබිනන්දුන්තේ මහා සාරෝපම සුත්තං නවමං